අද අපි බොහෝ දුරට නවීකරණය නොවිච්චි දේශපාලන පක්ෂ තියෙන රටක්. ආරම්භ කරපු කාලයේම තිබුණ අදහස් තමයි බොහෝ දුරට අපේ දේශපාලන යන්ත්‍ර තුල කතා කරන්නේ. අපි අද වුණත් කතා කරන්නේ බණ්ඩාරනායක ප්‍රති. එහෙම නැත්නම් ජයා ජයවර්ධන මහත්තයාගේ ප්‍රති. එහෙම නැත්නම් රෝහණ විජේවීරගේ ප්‍රතිපත්ති ගැන. ඒවා හොඳයි. ඒ කාලය තුල අත්‍යවශ්‍යයි. ඒවායේ සමාජීය නිර්මාණ. නමුත් 2017 අපි මේවා ගැන අලුතෙන් කල්පනා කරන්න ඕන. අද 2017 1947 නැත්නම් 1956 එහෙම නැත්නම් 71 ඒ කේන්ද්‍රගත වර්ෂ අනුව රටක් ඉදිරියට යන්න බෑ. ඒවා ඒ කාලට හොඳයි මතිමතාන්තර වලට ලක් වෙන්න ඇති. නමුත් අද ඊට වඩා ලෝකයේ සහ අපේ රටේ අත්දැකීම් අනුව නව චින්තනයකට අපි යන්න ඕන. මොනවද මේ චින්තනයේ ලක්ෂණ? අපි විද්‍යාත්මක අංශයට අපි දේශපාලන ගෙනියන්න ඕන.